අලගද්දෝපම සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තේන කෝපන සමයේන අරිට්ඨස්ස නාම භික්ඛුනෝ ගද්ධ බාධේ පුබ්බස්ස ඒව රූපං පාපකං දිට්ඨිගතං uppannං හෝති තතහං භගවතා ධම්මං දේශිතං ආජානාමි යථායේ මේ අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා භගවතා තේ පටිසේවසෝ නාලං අන්තරායායාති අස්සෝසං කෝ සම්බහුලා බික්ඛෝ අරිට්ඨස්ස කිරනාම බික්ඛුනෝ ගද්ධ බාධි පුබ්බස්ස ඒව රූපං පාපකං දිට්ඨිගතං uppannං තතහම් භගවතා ධම්මං දේශිතං ආජානාමි යතහයේ මේ අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා භගවතාත් තේ පටිසේවතෝ නාලං අන්තරායායාති අතකෝ තේ බික්ඛෝ යේන අරිට්ඨෝ බික්ඛූ ගද්දේ බාධේ පොබ්බෝ තේනුපසංඛමින්සු උපසංඛමිත්වා අරිට්ඨං වික්ඛොං ගද්ධබාදි පුබ්බං ඒතදවෝචුන් සච්ඡං කිරතේ ආවුසෝ අරිට්ඨ ඒව රූපං පාපකං දිට්ඨිගතං uppannං තතහං භගවතා ධම්මං දේසිතං ආජානාමි යථායේ මේ අන්තරායිකා ධම්මා අන්තරායිකා වත්තා භගවතා තේ පටිසේවතෝ නාලං අන්තරායාති එවං ව්‍යාකෝ අහං ආවුසෝ භගවතා ධම්මං දේශිතං ආජානාමි යතයේමේ අන්තරායිකා ධම්මා අන්තරායිකා වොත්තා භගවතා තේ පටිසේවතෝ නාලං අන්තරායායාති අතහ කොහොතේ බික්ඛෝ අරිට්ඨං බික්ඛුං ගද්ධ බාධිකොබ්බං ඒතස්මා පාපකා දිට්ඨිගතා විවේචේතු කාමා සමනු යොඤ්ජන්තේ සමනු ගාහන්තේ සමනු භාසන්තේ මා හේවං ආවුසෝ අරිට්ඨ අවච මා හේවං ආවුසෝ අරිට්ඨ අවච මා භගවන්තං අබ්භාචික්ඛේ නහි සාදු භගවතෝ අබ්භක්ඛානම් නහි භගවා එවං වදෙය්‍ය අනේක පරියායේන හාඋසෝ අරිට්ඨ අන්තරායිකා ධම්මා අන්තරායිකා බුත්තා භගවතා අලංචපනතේ පටිසේවතෝ අන්තරායාය අපස්සාදා කාමා බුත්තා භගවතා බහු දුක්ඛා බහෝපායාසා ආදීනවෝ එත්ථ දිහියෝ අට්ඨිකංකලෝපමා කාමාවොත්තා භගවතා තේයාලම් මංසපේසෝපමා කාමාවොත්තා භගවතා තේයාලම් තිනුක්ඛෝපමා කාමාවොත්තා භගවතා තේයාලම් අංගාරකාසෝපමා කාමාවොත්තා භගවතා තේයාලම් සුපිනකෝපමා කාමාවොත්තා භගවතා තේයාලම් යාචිත කෝපමා කාමා වුත්තා භගවතා පේයාලම් රොක්කපලෝපමා කාමා වුත්තා භගවතා පේයාලම් අසිසෝ නෝපමා කාමා වුත්තා භගවතා පේයාලම් සත්‍යසෝලෝපමා කාමා වුත්තා භගවතා පේයාලම් සප්ප සීරූපමා කාමා බුත්තා භගවතා බහුදුක්ඛා බහෝපායාසං ආදීනවෝ එත්ථ බියෝති එවම්පි කෝ අරිට්ඨෝ බික්ඛු ගද්ධ බාධි කුබ්බෝ තේහි බික්ඛෝ හි සමනුයුංජියමානෝ සමනුගාහීයමානෝ සමනුභාසීයමානෝ තමේව පාපකං දිට්ඨිගතං තාමසා පරාමස්ස වෝ හරති එවං ව්‍යාකෝ අහං ආවුසෝ භගවතා ධම්මං දේශිතං ආජානාමේ යතායේමේ අන්තරායිකා ධම්මා අන්තරායිකා වොත්තා භගවතා තේ පටිසේවතෝ නාලං අන්තරායායාති යතෝ කෝතේ බෙක්ඛෝ නාසක්ඛින්සෝ වරෙට්ටං බෙක්ඛොං ගද්ධ බාදි පොබ්බං ඒතස්මා පාපකා දිට්ඨිගතා විවේචේතුම් අතතේ බික්ඛෝ යේන භගවා තේන උපසංඛමින්සු උපසංඛමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්සු ඒකමන්තං නිසෙන්නා කොහෝ තේ බික්ඛෝ භගවන්තං ඒතදවෝචුන් අරිත්තස්ස නාම බන්තේ බික්ඛුනෝ ගද්ධ බාධේ පුබ්බස්ස ඒව රූපං පාපකං දෙට්ඨගතං uppannං තථාහං භගවතා ධම්මං දේශිතං ආජානාමේ යතහයේමේ අන්තරායිකා ධම්මා අන්තරායිකා වොත්තා භගවතා තේ පටිසේවතෝ නාලං අන්තරායායාති අසුම්හකෝ මයං බන්තේ අරිට්ඨස්ස කිරණාම බික්ඛුනෝ ගද්ද බාධි කුබ්බස්ස ඒව රූපං පාපකං දිට්ඨිගතං uppannං තතහං භගවතා ධම්මං දේශිතං ආජානාමි යතහයේමේ අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා භගවතා තේ පටිසේවතෝ නාලං අන්තරායායාති අතකෝ මයං බන්තේ යේන අරිට්ඨෝ භික්ඛෝ ගද්ද බාධේ කුම්බෝ තේනුපසංඛමිම්හ උපසංඛමිත්වා අරිට්ඨං වික්ඛොං ගද්ධ බාධි පොබ්බං ඒතදවෝචුම්හ සච්ඡං කිරතේ ආවුසෝ අරිට්ඨ ඒව රූපං පාපකං දිඨේ ගතං uppannං තතහං භගවතා ධම්මං දේසිතං ආජානාමි යථායේ මේ අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා භගවතා තේ පටිසේවතෝ නාලං අන්තරායායාති එවං උත්තේ බන්තේ අරිට්ඨෝ බෙක්ඛෝ ගද්ද බාදේ කුබ්බෝ අම්හේ ඒතද වෝච එවං ව්‍යාකෝ අහං ආවුසෝ භගවතා ධම්මං දේශිතං ආජානාමි යතහයේමේ අන්තරායිකා ධම්මා අන්තරායිකා වොත්තා භගවතා තේ පටිසේවතෝ නාලං අන්තරායායාති අත කොහොමයන් බන්තේ අරිට්ඨං බෙක්ඛොං ගද්දහ බාධිකොබ්බං ඒතස්මා පාපකා දිට්ඨිගතා විවේචේතු කාමා සමන යොංජිම්හ සමනෝගාහිම්හ සමනෝභාසිම්හ මාහේවං ආවුසෝ අරිට අවච මාහේවං ආවුසෝ අරිට අවච මා භගවන්තං අබ්භාචික්ඛේ නහි සාදු භගවතෝ අබ්භක්ඛානම් නහි භගවා එවං වදෙය්‍ය අනේක පරියායේන ආවුසෝ අරිට අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා භගවතාන් අලංච පනතේ පටිසේවතෝ අන්තරායාය අපස්සාදා කාමා වුත්තා භගවතා බහු දුක්ඛා බහෝ පායාසං ආදීනවෝ එත්ථ බියෝ අට්ඨිකංක ලෝපමා කාමා වුත්තා භගවතා පේයාලම් සප්ප සිරූපමා කාමා වුත්තා භගවතා බහුදොක්ඛා බහෝපායාසා ආදීනවෝ එත්ත බියෝති එවං පිකෝ බන්තේ අරිට්ඨෝ බික්ඛෝ ගද්ධ බාදි කුබ්බෝ අම්හෙහි සමනුයොංජියමානෝ සමනුගාහියමානෝ සමනෝ භාසියමානෝ තදේව පාපකං දිට්ඨිගතං තාමසා පරාමස්ස අබිනිවිස්ස වෝහරති එවං ව්‍යාකෝ අහං ආඋසෝ භගවතා ධම්මං දේශිතං ආජානාමි යථායේ මේ අන්තරායිකා ධම්මා අන්තරායිකා වොත්තා භගවතා තේ පටිසේවතෝ නාලං අන්තරායායාති යතෝ කොමයන් බන්තේ නාශක්කින්ම අරිට්ඨං වික්ඛුං ගද්ධ බාධි කුබ්බං ඒතස්මා පාපකා දිට්ඨිගතා විවේචේතුං අතමයන් ඒතමත්තං භගවතෝ ආරෝචේමාන්ති අතකෝ භගවා අඤ්‍යතරං වික්ඛුං ආමන්තේසි ඒහි ත්වං වික්ඛෝ මම වචනේන අරිට්ඨං වික්ඛුං ගද්දහ බාධේ පොබ්බං ආමන්තේහි සත්තා සං ආවුසෝ අරිට්ඨ ආමන්තේති තීන් එවං බන්තේ තිකෝසෝ බික්ඛෝ භගවතෝ පටිසොත්වා යේන අරිට්ඨෝ බික්ඛෝ ගද්ද බාදි පොබ්බෝ තේන උපසංඛමේ උපසංඛමෙත්වා අරිට්ඨං බික්ඛොං ගද්ද බාදි පොබ්බං ඒතදවෝච සත්තා සං ආවසෝ අරිත්ථ ආමන්තේති තී ඒවමාවසෝති කෝ අරිට්ඨෝ බික්ඛෝ ගද්ධ බාදි පුබ්බෝ තස්ස බික්ඛුනෝ පටිසුත්වා යේන භගවා තේන උපසංකමේ උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසෙන්නං කොහෝ වරෙට්ටං බෙක්ඛොං ගද්ද බාදි පුබ්බං භගවායේ සදවෝච සච්ඡං කිරතේ අරෙට්ඨ ඒව රූපං පාපකං දිට්ඨිගතං uppannං තතහං භගවතා ධම්මං දේශිතං ආජානාමි යථායේ මේ අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා භගවතාත් තේ පටිසේවතෝ නාලං අන්තරායායාති එවං ව්‍යාකෝ අහං බන්තේ භගවතා ධම්මං දේශිතං ආජානාමි යථායේ මේ අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා භගවතා තේ පටිසේවතෝ නාලං අන්තරායායාති කස්සකෝ නාම ධම්මෝඝ පුරිස මයා එවං ධම්මං දේශිතං ආජානාසී නනුමයා මෝඝ පුරිස අනේක පරියායේන අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා අලංච පනතේ පටිසේවතෝ අන්තරායාය අපස්සාදා කාමා උත්තාමයා බහුදුක්ඛා බහෝපායාසං ආදීනවෝ එත්ත බියෝ අට්ඨිකංකලෝපමා කාමාවුත්ථාමයා මංසපේසූපමා කාමාවුත්ථාමයා තිනුක්කෝපමා කාමාවුත්ථාමයා අංගාරකාසූපමා කාමාවුත්ථාමයා සුපින කෝපෝපමා කාමාවුත්ථාමයා යාචිත කෝපමා කාමාවුත්ථාමයා රුක්ඛ ඵලෝපමා කාමාවුත්ථාමයා අසේසෝ නෝපමා කාමා බුද්ධාමයා සත්තේ සෝලෝපමා කාමා බුද්ධාමයා සප්පේ සිරෝපමා කාමා බුද්ධාමයා බහුදොක්ඛා බහෝපායාසා ආදීනවෝ එත්ථ බියෝ අතජපනත්වම් මෝඝ පුරිස අත්තනා දුග්ග හේතේන අම්හේ චේව අබ්භාචික්ඛසී අච්ඡානංච කනසේ බහුංච අපුඤ්ඤං පසවතේ තං හිතේ මෝඝ පුරිස භවිස්සති දිහිගරත්තං අහිතාය දුක්ඛායාති අතකෝ භගවා බික්ඛෝ ආමන්තේසේ තං කිං මඤ්ඤත භික්ඛවේ අපිනායන් අරිට්ඨෝ බික්ඛෝ ගද්ධ බාදි කුබ්බෝ උස්මේ කතෝපි යමස්මින් ධම්ම විනයෝති කිං හිසියා බන්තේ නොහේ තං බන්තේති එවං වුත්තේ අරිට්ඨෝ භික්ඛෝ ගද්ධබාදි පුබ්බෝ තුන්හි භූතෝ මංකෝ බොහෝතෝ පත්තක්ඛන්தோ අධෝ මුකෝ පජ්ජායන්තෝ අපපටි බහනෝ නිසීදී අතකෝ භගවා අරිට්ඨං බෙක්ඛුං ගද්දබහලි පොබ්බන්තුන් හි භෝතං මංකේ භෝතං පත්තක්ඛන්දං අධෝ මුකං පඤ්ඤායන්තං අපපටිභානං විදිත්වා අරිට්ඨං බෙක්ඛොං ගද්ධ බාදි කුබ්බං ඒ තදවෝච පඤ්ඤායිස්සසි කෝ ත්වම් මෝඝ පුරිස ඒතේන සකේන පාපකේන දිත්තේ ගතේන ඉදාහං බෙක්ඛෝ පටිපොච්චිස්සාමේති අතකෝ භගවා බික්ඛෝ ආමන්තේසේ තුම් හේපි මේ භික්ඛවේ එවං ධම්මං දේසිතං ආජානාත යතහායන් අරිට්ඨෝ බික්ඛෝ ගද්ධබාදි කුබ්බෝ අත්තනා දුග්ග හේතේන අම්හේ චේව අබ්භා චික්ඛති අත්තානං ච කනති බහුංච අපුඤ්ඤං පසවති තේ නොහේතං බන්තේ අනේක පරයායේන හිනෝ බන්තේ අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තා භගවතා අලංච පනතේ පටිසේවතෝ අන්තරායාය අපස්සාදා කාමා වුත්තා භගවතා බහු දුක්ඛා බහෝ පායාසා ආදීනවෝ එත් දියෝ අට්ඨිකංකලෝපමා කාමා වුත්තා භගවතා පේයාලම් සප්පේ සිරූපමා කාමා බුත්තා භගවතා බහුදොක්ඛා බහෝ පායාසා ආදීනවෝ එත්ත දීයෝති සාධෝ භික්ඛවේ සාධෝ කෝමේ තුම්හේ භික්ඛවේ එවං ධම්මං දේසිතං ආජානාත අනේක පරයායේන හිවෝ භික්ඛවේ අන්තරායිකා ධම්මා අන්තරායිකා වුත්තාමයා අලංච පනතේ පටිසේවතෝ අන්තරායාය අපස්සාදා කාමාවුත්තා මයා බහුදුක්ඛා බහෝපායාසා ආදීනවෝ එත්ත බියෝ අට්ඨේ කංකලෝපමා කාමාවුත්තා මයා තේයාලම් සප්ප සිරූපමා කාමාවුත්තා මයා බහුදුක්ඛා බහෝපායාසා ආදීනවෝ එත්ත බියෝ අතච පනායන් අරිෂ්ඨෝ බික්ඛෝ ගන්ධමාදි පුබ්බෝ අත්තනා දුග්ග හේතේන අම්හේ චේව අබ්භාසික්ඛති අත්තානං ච කනතේ බහුංච අපුඤ්ඤම් පසවති සංහිතස්ස මොඝ පුරිසස්ස භවිස්සති දීඝරත්තං අහිතාය දුක්ඛාය සෝවත බික්ඛවේ අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර කාම සංඥාය අඤ්ඤත්‍ර කාම විතක්කේහි කාමේ පටිසේවිස්සති තිනේ සංඨානං විජ්ජති ඉදලෙක්ඛවේ ඒකච්ඡේ මෝඝ පුරිසා ධම්මං පරියාපුනන්ති සුත්තංගේයං වේයාකරණං ගාථා උදානං ඉති උත්තකං ජාතකං අබ්බත ධම්මං වේදල්ලං චේතං ධම්මං පරියාපුනිත්වා තේසං ධම්මානං පඤ්ඤාය අත්තං න උපපරික්ඛන්තේ තේසං තේ ධම්මා පඤ්ඤාය අත්තං අනනෝ පරික්ඛතං න නිජ්ජානං පමන්තේ තේ උපාරම්භානි සංසාචේව ධම්මං පරියාපුනන්ති ඉතිවාදප්පමොක්ඛානි සංසාචේ තියස්ස චත්තාය ධම්මං පරියා පුනන්තේ සංසස්ස අත්තං නානුභන්තේ තේසන්තේ ධම්මා දුග්ග හේතා දීඝරත්තං අයිතාය දුක්ඛාය සංවත්තන්තේ සංකිස්ස හේතු දුග්ග හේතත්තා වික්ඛවේ ධම්මානම් සේයතාවේ බෙක්ඛවේ පුරිසෝ අලගද්දත්තිකෝ අලගද්ද ගවේසේ අලගද්ද පරියේෂණං චරමානෝ සෝපස්සේය මහන්තං අලගද්දන් සමේනම් භෝගේවා නංගුට්ඨේවා ගන්හෙය තස්සසෝ අලගද්දෝ පටි පරිවත්තිත්වා අත්තේවා බාහායවා අඤ්‍යතරස්මින් වා අංගපංජංගේ ඕසෙය්‍ය සෝතතෝ නිදානං මරණං වා නිගච්ඡේය මරණවත්තං වා දුක්ඛං සංකේස හේතුං දුග්ගහේ තත්තා භික්ඛවේ අලගද්දස්ස ඒවමේව කෝ භික්ඛවේ ඉදේ කච්චේ මෝඝ පුරිසා ධම්මං පරියා පුනන්ති සුත්තංගේයං වේයා කරණං ගාතං උදානං ඉති උත්තකම් ජාතකං අබ්බත ධම්මං වේදල්හං තේසං ධම්මං පරියා පුනිත්වා තේසං ධම්මානං පඤ්ඤාය අත්තං න උපපරික්ඛන්තේ තේසන්තේ ධම්මා පඤ්ඤාය අත්තම් අනනෝප පරික්ඛතං නනිජ්ජානං කමන්තේ තේ උපාරම්භානේ සංසාත් ඒව ධම්මං පරියාපුනන්ති ඉති වාදප්පමොක්ඛානි සංසාච යස්ස චත්තාය ධම්මං පරියාපුනන්ති සංචස්ස අත්තං නානුභන්ති තේ සම්තේ ධම්මා දුග්ගහේතා දීගරත්තං අහිතාය දුක්ඛාය සංවත්තන්තේ සංකිස්ස හේතු දුග්ග හේතත්තා භික්ඛවේ ධම්මානම් ඉදපන භික්ඛවේ ඒකච්චේ කුලපොත්තා ධම්මං පරියාකුණන්තේ සුත්තං ගෙයං වේයා කරණං ගාථං උදානං ඉති උත්තකං ජාතකං අබ්බුත ධම්මං වේදල්ලං තේසං ධම්මං පරියාපුනිත්වා තේසං ධම්මානං පඤ්ඤාය අත්ථං උපපරික්ඛන්තේ තේසන්තේ ධම්මා පඤ්ඤාය අත්ථං උපපරික්ඛතං නිජානං කමන්තේ තේන චේව උපාරම්භානි සංසා ධම්මං පරියාපුනන්ති නයිති වාදප්පමොක්ඛානි සංසාච යස්ස චත්තාය ධම්මං පරියාපුනන්තේ තංච අත්තං අනුබොන්ති තේසන්තේ ධම්මා සුග්ගහේතා දීඝ රත්තං හිතාය සුඛාය සංවත්තන්තේ තං කිස්ස හේතු සුග්ගහේතත්තා භික්ඛවේ ධම්මානං සේයථාපි භික්ඛවේ පුරිසෝ අලගද්දත්තිකෝ අලගද්ද ගවේසී අලගද්ද පරියේසනං තරමානෝ සෝපස්සේය මහන්තං අලගද්දං තමේනං අජපදේන දණ්ඩේන සුනිග්ගහේතං නිග්ගන්හෙය අජපදේන දණ්ඩේන සුනිග්ගහේතං නිග්ගහෙත්වා ගීවාය යුග්ගහේතං ගන්හෙය කිංචාපිසෝ භික්ඛවේ අලගද්ධෝ තස්ස පුරිසස්ස හත්ථං වා බාහං වා අඤ්‍යතරං වා අංගපච්ඡංගං භෝගේහි පලිවේඨේය අතකෝ සෝනේව තතෝ නිදානං මරණං වා නිගච්ඡේය මරණමත්සං වා දුක්ඛං තං කිස්ස හේතු සුග්ගහේ තත්තා භික්ඛවේ අලගද්දස්ස ඒවමේව කෝ භික්ඛවේ ඉදේ කච්චෝ කුල පුත්තෝ ධම්මං පරියාපුනන්ති සුත්සංගේයං වේයා කරණං ගාථං උදානං ඉති උත්තකං ජාතකං අබ්බුත ධම්මං වේදල්ලං තේසං ධම්මං පරියාපුනිත්වා තේසං ධම්මානං පඤ්ඤාය අත්තං උපපරික්ඛන්තේ තේසන්තේ ධම්මා පඤ්ඤාය අත්තං උපපරික්ඛතං නිජ්ජානං කමන්තේ තේන කේව උපාරම්භානි සංසා ධම්මං පරියාපුනන්ති නයිති වාදප්පමොක්ඛානි සංසාච යස්ස චත්තාය ධම්මං පරියාපුනන්ති පංචස්සාත්සං අනුබොන්ති තේ සන්තේ ධම්මා සුග්ගහේතා දීඝරස්සං හිතාය සුඛාය සංවත්තන්ති සංකිස්ස හේතුන් සුග්ගහේතච්ඡා භික්ඛවේ ධම්මානං තස්මාතිය භික්ඛවේ යස්ස මේ භාසිතස්ස අත්ථං ආජානේයාත තථානන්දහරේයාත යස්සච පනමේ භාසිතස්ස අත්ථං ආජානේයාත අහං වා පටිපොච්චේ සම්බෝ යේවා පනස්සෝ වියත්තා බික්ඛෝ කුල්ලෝකමං හෝ බික්ඛවේ ධම්මං දේතිස්සාමි නිත්තරණත්තායනෝ ගහනත්තාය තං සුනාත සාදුකං මනසි කරෝත වාසිස්සාමි තේ ඒවං භන්තේ තිකෝ තේ බික්ඛෝ භගවතෝ පච්චස්සෝ සුම් භගවායේ තදවෝච චේයතහ විබෙක්ඛවේ පුරිසෝ අද්ධාන මග්ග පටිපන්නෝ සෝපස්සේය මහන්තං උදකන්නවං ඕරිමන්තේරං සාසංකං සප්පටි භයං පාරිමන්තේරං කේමං අප්පටි භයං නචස්සනාවා සංසාරණේ උත්තර සේතුවා අපාරාපාරං ගමනාය තස්ස ඒවමස්ස අයං කෝ මහා උදකන්නවෝ ඕරිමන්තේරං සාසංකං සප්පටි භයං කාර්යමන්තේරං කේමං අප්පටි භයං නත්ථිච නාවා සන්තරණේ උත්තර සේතුවා අපාරාපාරං ගමනාය යන්නෝනාහං තිනකට්ඨ සාඛා පලාසං සංකණ්ඩිත්වා කුල්ලං බන්දිත්වා සංකුල්ලං නිස්සාය හත්තේ හිවා පාදේ හිවා වායම මානෝ සොත්තිනාභාරං උත්තරේයන්ති අතකෝසෝ භික්ඛවේ පුරිසෝ තිනකට්ඨ සාඛා පලාසං සංකණ්ඩිත්වා කුල්ලං බන්ධිත්වා සංකුල්ලං නිස්සාය අත්තේහිවා පාදේහිවා වායමමානෝ සොත්තිනා පාරං උත්තරේය තස්ස පුරිසස්ස උත්තින්නස්ස පාරංගතස්ස ඒවමස්ස බහුකාරෝ කෝමේ අයං කොල්ලෝ ඉමාහං කොල්ලන් නිස්සාය හත්තේ හිච පාදේ හිච වායමමානෝ සොත්තිනා පාරං උත්තින්නෝ යන්න ඕනාහං ඉමං කොල්ලං සේසේවා ආරෝපෙත්වා ඛන්දේවා උච්චාරෙත්වා ඊයේන කාමං පක්ඛමෙයන්ති තංකින් මඤ්ඤත බික්ඛවේ අපිනුසෝ පුරිසෝ එවං කාරේ තස්මින් කුල්ලේ කිච්ඡකාරේ අස්සාති නොහේතං බන්තේ කතංකාරේච සෝ භික්ඛවේ පුරිසෝ තස්මින් කුල්ලේ කිච්ඡකාරේ අස්ස ඉද භික්ඛවේ තස්ස පුරිසස්ස උත්තින්නස්ස පාරං ගතස්ස ඒවමස්ස බහුකාරෝ කොහොමේ අයං කුල්ලෝ ඉමාහං කුල්ලන් නිස්සාය හත්තේහිච පාදේහිච වායමමානෝ සොත්තිනා පාරං උත්තින්නෝ යන්නෝනාහං ඉමං කොල්ලන් තලේවා උස්සා දෙත්වා උදකේවා ඕපිලා පෙත්වා යේන කාමං පක්ඛමේයන්ති එවං කාරේ කොහොසෝ භික්ඛවේ පුරිසෝ තස්මින් කුල්ලේ කිච්ඡකාරේ යස්ස ඒවමේව කෝ භික්ඛවේ කුල්ලෝපමෝ මයා ධම්මෝ දේශිතෝ නිත්තරණත්ථායනෝ ගහනත්ථායනෝ කුල්ලෝපමං වෝ භික්ඛවේ ධම්මං දේශිතං ආජානන්තේහි ධම්මා පිවෝ පහතබ්බා පගේවා ධම්මා චෛමානි භික්ඛවේ දිට්ඨිඨානානි කතමානි ච ඉද භික්ඛවේ අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවේ අරිය ධම්මස්සකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවේ සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ රූපං ඒතං මම ඒතෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති වේදනං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති සංඥං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති සංඛාරේ ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති යම් පිඤ්ඤං දිත්තං සතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසාත් සම්පේ ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති යම් පිදං දිට්ඨිඨානං සෝ ලෝකේ සෝ අත්තා සෝ පෙච්ච භවිස්සාමි නිච්ඡෝ දෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ සස්සතේ සමන්තතේව ත්‍ස්සාමි තම් තේතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාතේ සමනෝපස්සති සුතවාචකෝ භික්ඛවේ අරිය ශාවකෝ අරියානං දස්සාවේ අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේසු විනීතෝ සප්පුරිසානං දස්සාවේ සප්පුරිස ධම්මස්ස කෝවිදෝ සප්පුරිස ධම්මේසු විනීතෝ රූපං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්ථාති සමනුපස්සතේ වේදනං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්ථාති සමනුපස්සතේ සංඥං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්ථාදි සමනුපස්සතේ සංඛාරේ නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්ථාදි සමනුපස්සතේ යම් පිජං දෙක්ඛං සොතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා තම්පිනේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්ථාදි සමනුපස්සතේ යම්පිදං දිට්ඨිඨානං සෝ ලෝකෝ සෝ අත්තා සෝ පෙච්ච භවිස්සාමි නිච්ඡෝ දෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ සස්සති සමන් තතේව තස්සාමේති තම්පිනේසං මමනේසෝ හමස්මි නමේසෝ අත්ථාති සමනුපස්සාමි සෝ ඒවං සමනුපස්සන්තෝ අසති න පරිතස්සති තේ ඒවං බුත්තේ අඤ්ඤතරෝ බෙක්ඛෝ භගවන් සංඝේ සදවෝච සියානුකෝ භන්තේ බහිද්ධා අසති පරිතස්සනාති සියා බෙක්ඛෝති භගවා අවෝච ඉද බික්ඛූ ඒකච්ඡස්ස එවං හෝති අහුවත මේ සංවත මේ නත්ති සියාවත මේ සංවතාහං න ලබාමේති සෝසෝචති කිලමති පරිදේවති උරත්ථාලින් ඛණ්ඩති සම්මෝහං ආපජ්ජති එවං කෝ බික්ඛෝ බහෙද්ධා අසති පරිතස්සනා හෝති තී සියාපන භන්තේ බහෙද්ධා අසති අපරිතස්සන්නාති සියා බික්ඛෝති භගවා අවෝච ඉද බික්ඛෝ ඒකච්ඡස්සන එවං හෝති අහුවත මේ තං වතම් මේ රක්ඛේ සියාවත මේ තං වතාහන්න ලබාමි තේ සෝන සෝචතේ නකිලමතේ න පරිදේවතේ න උරත්ථාලින් ඛණ්ඩතේ න සම්මෝහං ආපජ්ජතේ එවං කෝ බික්ඛෝ බහිද්ධා අසති අපරිතස්සනා හෝති තී සියානුකෝ භන්තේ අජ්ජත්සං අසති පරිතස්සනාතේ සියාදික්ඛෝති භගවා අවෝච ඉද බික්ඛු එකච්ඡස්ස එවං දිඨි හෝති සෝ ලෝකෝසෝ අත්තාසෝ පෙච්ච භවිස්සාමි නිච්ඡෝ දෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ සස්සති සමන් සතේව තස්සාමේති සෝතුනාත්ති තථාගතස්ස වා තථාගත ශා วก ස්ස වා සම්බේසං දිට්ඨිඨානාදිඨාන පරියුත්ථානා විනිවේසානුසයානං සමුග්ඝාතාය සම්බ සංඛාර සමතාය සම්බෝපදීපටි නිස්සග්ගාය තණ්හක්ඛාය විරාගාය නිරෝධාය නිබ්බානාය ධම්මං දේසෙන් තස්ස තස්ස එවං හෝති උච්චිජ්ජසාමි නාම සු විනස්සිසාමි නාමසු නසු නාම භවිස්සාමේතේ සෝ සෝචතේ කිලමතේ පරිදේවතේ උරත්ථාරින් ඛණ්ඩතේ සම්මෝහං ආපජ්ජතේ එවං කෝ බික්ඛෝ අජ්ජත්තං අසති පරිසස්සනා හෝති තී සියාපන බන්තේ අජ්ජත්තං අසතේ අපරිසස්සනාතේ සියා බික්ඛෝති භගවා අවෝච ඉද බික්ඛු ඒකච්ඡස්සන එවං දිට්ඨි හෝති සෝ ලෝකෝසෝ අත්තාසෝ පෙච්ච බයිස්සාමි නිච්ඡෝ දෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ සස්සතේ සමන්තතේව තස්සාමේති සෝ සුනාති තථාගතස්ස වා තථාගත ශාවකස්ස වා සම්බේ සංදිට්ඨානා දිඨාන පරියුට්ඨානා විනිවේසානුසයානං සමුග්ඝාතාය සම්බ සංඛාර සමතාය සම්භෝ පදිපටි නිස්සග්ගාය තණ්හක්ඛයාය විරාගාය නිරෝධාය නිබ්බානාය ධම්මං දේසෙන් තස්ස තස්ස එවං හෝති උච්චිජ්ජා මාසේ නාමසු විනස්සාමි නාම සෝ නසෝ නාම භවිස්සාමි තේ සෝන සෝචතේ නකිලමතින පරිදේවතේ නෞරත්ථාලින් ඛණ්ඩතේ නසම්මෝහං ආපජ්ජති එවං කෝ බික්ඛෝ අජ්ජත්තං අසතේ අපරිතස්සනා හෝති තං භික්ඛවේ පරිග්ගහං පරිගන්හේයාත ඊයාස්ස පරිග්ගහෝ නිච්ඡෝධෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ සස්සති සමන්තතේව තිට්ඨේය පස්සතනෝ තුම්හේ භික්ඛවේ සංපරිග්ගහං යාස්ස පරිග්ගහෝ නිච්ඡෝ දෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ සස්සති සමන්තතේව තිට්ඨේයාති නොහේතං බන්තේ සාදු භික්ඛවේ අහම්පි කෝ තම් භික්ඛවේ පරිග්ගහං නසමනුපස්සාමි යාස්ස පරිග්ගහෝ නිච්ඡෝ දෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ සස්සති තමන් තතේව තිට්ඨේය කං වික්ඛවේ අත්වාදුපාදානං උපාදීයේත යං ස අත්වාදුපාදානං උපාදීයතෝ න උප්පජ්ජේයොං ශෝක පරිදේව දුක්ඛ දෝමනසුඛායාසා පස්සතනෝ තුම්හි වික්ඛවේ සං අත්වාදුපාදානං යං ස අත්වාදුපාදානං උපාදීයතෝන uppajjayon ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සෝ පායාසාති නොහේතං බන්තේන් සාධෝ භික්ඛවේ අහම්පි කෝතං භික්ඛවේ අත්තවාදුපාදානං න සමනුපස්සාමි යංස අත්තවාදුපාදානං උපාදීයතෝ න uppajjayon ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසාති තං භික්ඛවේ දිට්ඨි නිස්සයං නිස්සෙය්‍යාත යංස දිට්ඨි නිස්සයං නිස්සයතෝ න උප්පජ්ජේයොම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා පස්සතනෝ තුම් හේ භික්ඛවේ තං දිට්ඨි නිස්සයං යංස දිට්ඨි නිස්සයං නිස්සයතෝ න උප්පජ්ජේයොම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසාති නො හේතං බන්තේන් සාධෝ භික්ඛවේ අහම්පි කොහොතම් භික්ඛවේ දිට්ඨේ නිස්සයං න සමනුපස්සාමි යංස දිට්ඨි නිස්සයං නිස්සයතෝ න උප්පජ්ජේයොම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා අත්තනිවා භික්ඛවේ සතේ අත්තනියං හේති අස්සාති එවං බන්තේ අත්තනියේවා භික්ඛවේ සති අත්තාමේති අස්සාති එවං බන්තේ අත්තනිවා භික්ඛවේ අත්තනීච සස්සතෝත්තේතතෝ අනුපලබ්භමානේ යම්පිදන් දිට්ඨිඨානං සෝ ලෝකෝ සෝ අත්තා සෝ පෙච්ච භවිස්සාමි නිච්ඡෝ දුෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ සස්සති සමන් තතේව තස්සාමි තේ නනායන් භික්ඛවේ කේවලෝ පරිපූර්ණෝ බාල ධම්මෝති කිං හුනෝ සියාබන්තේ කේවලෝ පරිපූර්ණෝ බාල ධම්මෝති සංකෙන් මඤ්ඤත බික්ඛවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාතේ අනිච්ඡං භන්තේ යම් පනානිච්ඡං දුක්ඛං වා සංසුඛං වාති දුක්ඛං භන්තේ යම් පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නු සං සමනුපස්සිතුම් ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාතිනෝ හේතං භන්තේ සංඛින් මඤ්ඤත භික්ඛවේ වේදනා නිච්ඡාවා අනිච්ඡාවාති අනිච්ඡා භන්තේ යම් පනානිච්ඡන් දුක්ඛං වා සංසුඛං වාති දුක්ඛං භන්තේ යම් පනානිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නොතං සමනුපස්සිතුම් ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාසේ නොහෙතං බන්තේ සංකින් මඤ්ඤත භික්ඛවේ සංඥා නිච්ඡාවා අනිච්ඡාවාති අනිච්ඡා බන්තේ යම් පනානිච්ඡන් දුක්ඛං වාසං සුඛං වාති දුක්ඛං බන්තේ යම් පනානිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං කල්ලාන්නොතං සමනුපස්සිතොං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්ථාති නොහෙතං භන්තේ සංකින් මඤ්ඤත භික්ඛවේ සංඛාරා නිච්ඡාවා අනිච්ඡාවාති අනිච්ඡා භන්තේ යම් අනානිච්ඡන් දුක්ඛං වාසං සුඛං වාති දුක්ඛං භන්තේ යම් පනානිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නොතං සමනුපස්සිතුම් ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නොහෙතං බන්තේ සංකෙන් මඤ්ඤත භික්ඛවේ විඥානං නිච්ඡං වා අනිච්ඡං වාතේ අනිච්ඡං බන්තේ යම් පනානිච්ඡං දුක්ඛං වාතං සුඛං වාතේ දුක්ඛං බන්තේ යම් පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නසං සමනුපස්සිතොං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නෝ හේතං භන්තේ කස්මාතිහ වික්ඛවේ යං කිංචි රූපං අතේතානාගත පච්චුප්පන්නං අඤ්ඤත්සං වා බහිද්ධාවා ඕලාරිකං වා සුකුමං වා හේනං වා පනේතං වා යන් දෝරේ සම්තිකේවා සබ්බං රූපං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්ථාති ඒවමේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං යාකාචි වේදනා පේයාලං යාකාචි සංඥා පේයාලං යේකේච සංඛාරා පේයාලං යං කිංච විඥානං අතේතානාගත පච්චුප්පන්නං අජ්ජත්සන්වා බහිද්ධාවා ඕලාරිකං වා සුඛෝමං වා හේනං වා ඵනේතං වා යන් දෝරේ සම්තිකේ වා සම්බං විඥානං නේසං මම නේසෝ හමස්මි නමේසෝ අත්ථාති ඒව මේසං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං එවං පස්සම් භික්ඛවේ සුතවා අරිය ශාවකෝ රූපස්මින් නිබ්බින්දති වේදනාය නිබ්බින්දතේ සංඥාය නිබ්බින්දතේ සංඛාරයසු නිබ්බින්දතේ විඥානස්මින් නිබ්බින්දතේ නිබ්බින්දං විරජ්‍යතේ විරග්ගා විමුච්ඡතේ විමුක්තස්මින් විමුක්තමෙති ඥානං හෝති කිහිනා ජාතේ උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං එත්තත්ථායාති පජානාති අයං හොච්චති බික්ඛවේ බික්ඛෝ උක්ඛිත පලිබෝ ඉතිපි සංකින්න පරිපෝ ඉතිපි අබ්බෝල් හේසිකෝ ඉතිපි නිරග්ගලෝ ඉතිපි අරියෝ පන්නද්දජෝ පන්නබහරෝ විසංයුත්තෝ ඉතිපි කතංච බික්ඛවේ බික්ඛෝ උක්ඛිත පලිබෝ හෝති ඉදහ බික්ඛවේ බික්ඛුනෝ අවිජ්ජා පහේනා හෝති උච්චින්න මූලාත් තාලා වස්තු කතා අනභව කතා ආයතින් අනුපාද ධම්මා එවං කෝ භික්ඛවේ භික්ඛු උක්ඛිච්ඡ ඵලිගෝ හෝති කතංච භික්ඛවේ භික්ඛු සංකින්න පරික්ඛෝ හෝති ඉද භික්ඛවේ භික්ඛුනෝ පොනෝ භවිකෝ ජාති සංසාරෝ පහේනෝ හෝති උච්චින්න මූලෝ ථාලාවත්ථෝ කතෝ අනභවකතෝ ආයතින් අනුපාද ධම්මෝ එවං කෝ භික්ඛවේ භික්ඛෝ සංකේන්න පරිකෝ හෝති කතංච භික්ඛවේ භික්ඛෝ අබ්බෝල් හේතිකෝ හෝති ඉද භික්ඛවේ භික්ඛුනෝ තණ්හා පහේනා හෝති උච්චින්න මූලා ශාලාවත්තු කතා අනභව කතා ආයතින් අනුපාද ධම්මා එවං කෝ භික්ඛවේ භික්ඛෝ අබ්බෝල් හේතිකෝ හෝති කතංච භික්ඛවේ භික්ඛෝ නිරග්ගලෝ හෝති ඉද භික්ඛවේ භික්ඛුනෝ පංචෝරම් භාගියානේ සංයෝජනානේ පහේනා හොන්ති උච්චින මූලානේ ථාලවත්ථෝ කතානේ අනභව කතානේ ආයසින් අනුපාද ධම්මාති එවං කෝ භික්ඛවේ භික්ඛෝ නිරග්ගලෝ හෝති කතංච භික්ඛවේ භික්ඛෝ අරියෝ පන්නද්දජෝ පන්න බහරෝ විසංයුත්තෝ හෝති ඉද භික්ඛවේ භික්ඛුනෝ අස්මිමානෝ පහේනෝ හෝති උච්චින්න මූලෝත්ථාලවත්තෝ පතෝ අනභවකතෝ ආයතින් අනුපාද ධම්මෝ එවං කෝ භික්ඛවේ භික්ඛෝ අරියෝ පන්නද්දජෝ පන්න බහරෝ විසංයුත්තෝ හෝති එවං විමුත්ත චිත්තං කෝ භික්ඛවේ භික්ඛුං සයින්දා දේවා සබ්‍රක්මකා සපජාපතිකා අන්වේ සංනාදී ගච්ඡanti ඉදං නිස්සිතං තථාගතස්ස විඥානන්ති තං කිස්ස හේතු දිත්තේවහං භික්ඛවේ ධම්මේ තථාගතං අනනෝ වෙජ්ජෝති වදාමි එවං වාදීන් කෝමං භික්ඛවේ ඒවමක්ඛායින් ඒකේ සමන බ්‍රාහ්මනා අසතා තුච්ඡාමුසා අභෝතේන අබ්භාචික්ඛන්ති වේනයිකෝ සමනෝ ගෝතමෝ සතෝ සත්තස්ස උච්ඡේදං විනාශං විභවං පඤ්ඤාපේති තේ යථාචාහං භික්ඛවේන යථාචාහං නවදාමි තථාමන්තේ භන්තෝ සමන බ්‍රාහ්මනා අසතා තුච්ඡා මුසා අභෝතේන අභාවික්ඛන්තේ වේනයිකෝ සමනෝ ගෝතමෝ සතෝ සත්තස්ස උච්ඡේදං විනාසං විභවං පඤ්ඤාපේති පුබ්බේචාහං වික්ඛවේ ඒතරහිත දුක්ඛඤ්ඤේව පඤ්ඤාපේමි දුක්ඛස්සච නිරෝධං සත්‍රචේ වික්ඛවේ පරේ තථාගතම් අක්කෝසන්තේ පරිභාසන්තේ රෝසෙන්තේ විහෙසෙන්තේ ගච්ඡෙන්තේ తත්‍ර දික්ඛවේ තථාගතස්සන හෝති ආඝාතෝන අපච්චයෝන චේතසෝ අනබිරද්ධි తත්‍ර චේ වික්ඛවේ පරේ තථාගතං සක්ඛරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති తත්‍ර වික්ඛවේ තථාගතස්සන හෝති ආනන්දෝ සෝමනස්සං වා චේතසෝ උබ්බිලා විතත්තං తත්‍ර චේ භික්ඛවේ පරේ තථාගතං සක්ඛරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති తත්‍ර භික්ඛවේ තථාගතස්ස එවං හෝති යං කෝ ඉදම් පුබ්බේ පරිඤ්ඤාසං ඡත්‍රිමේ ඒව රූපාකාරා හරියන්ති තේ තස්මාතිය භික්ඛවේ තුම් හේචේපි පරේ අක්කෝසෙය්‍යොං පරිභාසෙය්‍යොං රෝසෙය්‍යොං විහෙසෙය්‍යොං ගට්ඨේයොං తත්‍ර තුම්හේපේන ආඝාතෝ න අපච්චයෝ න චේතසෝ අනබිරද්ධේ කරණීයා තස්මාතිහ භික්ඛවේ තුම්හේචේපි පරේසක්ඛරෙය්‍යොං ගරුකරෙය්‍යොං මානෙය්‍යොං පූජෙය්‍යොං తත්‍ර තුම්හේපේ න ආනන්දෝ න සෝමනස්සං න චේතසෝ උබ්බිලාවිතත්තං කරණීයං තස්මාතිහ භික්ඛවේ තුම්හි තේපි පරේ සක්කරෙය්‍යොං ගරුකරෙය්‍යොං මානෙය්‍යොං පූජෙය්‍යොං తත්‍ර තුම්හෙපි ඒවමස්ස යංකෝ ඉදම් පුබ්බේ පරිඤ්ඤාසං తත්‍රිමේ ඒව රූපාකාරා කරේයන්ති තී අස්මාතිහ භික්ඛවේ යන්න තුම්හාකං සම්පජහත තං වෝ පහේනම් දීගරත්තම් හිතාය සුඛාය භවිස්සති කිංච බික්ඛවේන තුම්හාකම් රූපම් බික්ඛවේන තුම්හාකං සම්පජහත සංඝෝ පහේනං දීඝ රත්තං හිතාය සුඛාය භවිස්සති වේදනා බික්ඛවේන තුම්හාකං සංපජහත සාවෝ පහේනා දීඝ රත්තං හිතාය සුඛාය භවිස්සති සංඥා බික්ඛවේන තුම්හාකං සංපජහත සාවෝපහේනා දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති සංඛාරා භික්ඛවේන තුම්හා කාන්තේ පජහත තේවෝපහේනා දීඝරත්තං හිතාය සුඛාය භවිස්සන්ති විඥානං භික්ඛවේන තුම්හා කන් තං පජහත තං වෝපහේනං දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති තං කිං මඤ්ඤතः භික්ඛවේ යං හිමස්මින් 제ත වනේ තින කට්ඨ සාකහා පලාසං සංජනෝ හරේයවා දහේයවා යථාපච්චයං වා කරේය අපිනෝ තුම්හා කන් ඒවමස්ස අම්හේ ජනෝ හරති වා දහති වා යථාපච්චයං කරෝති තී නොහේතං භන්තේ තං කිස්ස හේතුන් නහිනෝ ඒතං භන්තේ අත්තා අත්තනියන් වාතී ඒවමේව කෝ භික්ඛවේ යං නතුම්හා කන්තම් පජහත සංඝෝ පහේනං දීඝ රත්තම් හිතාය සුඛාය භවිස්සති කිංච භික්ඛවේන තුම්හාකම් රූපං භික්ඛවේන තුම්හාකං සම්පජහත සංඝෝ පහේනං දීඝ රත්තං හිතාය සුඛාය භවිස්සති වේදනා භික්ඛවේ තේයානම් සංඥා භික්ඛවේ පේයාලම් සංඛාරා භික්ඛවේ පේයාලම් විඥානං භික්ඛවේන තුම්හාකං සම්පජහත තං වෝ පහේනං දීඝරත්තම් ිතාය සුඛාය භවිස්සති එවං ස්වාක්ඛාතෝ භික්ඛවේ මයා ධම්මෝ උත්තානෝ දිවටෝ පකාසිතෝ චින්න පිලෝතිකෝ එවං ස්වාක්ඛාතේ භික්ඛවේ මයා ධම්මේ උත්ථානේ විවටේ පකාසිතේ චින්න පිලෝතිකේ යේතේ බික්ඛෝ අරහන්තෝ කිහිනාසවා උසිතවන්නෝ කතකරණීයෝ ඕහිත බාරෝ අනුප්පත්ත සදත්තා පරික්ඛේන භව සංයෝජනා සම්මදඤ්ඤා විමුක්තා වට්ඨන්තේ සන්නත්තේ පඤ්ඤාපනාය එවං ස්වාක්ඛාතෝ භික්ඛවේ මයා ධම්මෝ උත්ථානෝ විවටෝ පකාසිතෝ චින්නපිලෝතිකෝ එවං ස්වාක්ඛාතේ භික්ඛවේ මයා ධම්මේ උත්ථානේ විවටේ පකාසිතේ චින්නපිලෝතිකේ යේ සම්වික්ඛෝණං පංචෝරම් භාගියානේ සංයෝජනානේ පහේනානේ සබ්බේතේ ඕපපාතිකාත් සත්‍ය පරිනිබ්බහයිනෝ අනාවත්‍ය ධම්මා තස්මා ලෝකා එවං ස්වාක්ඛහතෝ භික්ඛවේ මයා ධම්මෝ උත්තානෝ විවටෝ පකාසිතෝ චින්න පිලෝතිකෝ එවං ස්වාක්ඛහතේ භික්ඛවේ මයා ධම්මේ උත්තානේ විවටේ පකාසිතේ චින්න පිලෝතිකේ යේ සම්බික්ඛෝනන්තේනේ සංයෝජනානේ පහේනානේ රාග දෝෂ මෝහාත් අනුභූතා සබ්බේතේ සකදාගාමිනෝ සකිදේව ඉමං ලෝකං ආගන්त्वा දුක්ඛසන්තං පරිස්සන්ති එවං ස්වාක්ඛාතෝ භික්ඛවේ මයා ධම්මෝ උත්තානෝ විවටෝ පකාසිතෝ චින්න පිලෝතිකෝ එවං ස්වාක්ඛාතේ භික්ඛවේ මයා ධම්මේ උත්තානේ විවටේ පකාසිතේ චින්න පිලෝතිකේ යේසං භික්ඛූනං තේනේ සංයෝජනානේ පහේනානේ සබ්බේතේ සෝතාපන්නා අවිනිපාත ධම්මා නියතා සම්බෝධි පරායනා එවං ස්වාක්ඛාතෝ භික්ඛවේ මයා ධම්මෝ උත්ථානෝ විවටෝ පකාසිතෝ චින්න පිලෝතිකෝ එවං ස්වාක්ඛාතේ භික්ඛවේ මයා ධම්මේ උත්ථානේ විවටේ පකාසිතේ චින්න පිලෝතිකේ යේතේ බික්ඛෝ ධම්මානුසාරිනෝ සද්ධානුසාරිනෝ සබ්බේතේ සම්බෝධි පරායනා එවං ස්වාක්ඛාතෝ භික්ඛවේ මයා ධම්මෝ උත්තානෝ විවටෝ පකාසිතෝ චින්න පිලෝතිකෝ එවං ස්වාක්ඛාතේ භික්ඛවේ මයා ධම්මේ උත්තානේ විවටේ පකාසිතේ චින්න පිලෝතිකේ යේ සංමයේ සද්ධාමත්සං ප්‍රේමවත්සං සබ්බේතේ සංඝපරායනාති ඉදම වෝච භගවා අත්තමනාතේ භික්ඛෝ භගවතෝ භාසිතං අභිනන්දුන්ති අලගද්දූපම සුත්තං ဒ ුතියං